ච පරං බික්කමේ බික්කු භාවනාරාමෝති භාවනාරතෝ පානරාමෝ හෝති පානරතෝ කාය ච පන භාවනාරාමතාය භාවනාරතියා පහා පතියා නේවත්තුක්කන්තේතිනෝ පරං වම්බේති සෝහිතත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතින්සතෝ අයං වච්චති බික්කවේ බික්කෝ පුරාණේ අග්ගන්නේ අරිය වංශේ තිතෝ හෝති පින්වත්නි අදත් පොය දවසේ පොය ධර්ම දේශනාව තමයි ආරම්භ කරන්නේ සම්බෝධි යෝගාශ්‍රමයට ශීල භාවනා කටයුතු වලට පැමිණෙන උපාසක උපාසිකාවන් හැම දිනම වාගේ ප්‍රතිපත්තිකරක බණ භාවනා වලට නැඹුරු වෙච්ච පිරිසක් ඒ නිසා අපි හැමදාම ධර්ම දේශනාවක් කරනකොට සමාධි විදර්ශනා භාවනා වලටම යොමු කළා ඒ ගැන විස්තර වෙන ධර්ම දේශනාවක්ම කරනවා අදත් මහා අරියවංශ සූත්‍රයේ කොටසක් අරගෙන ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ හැම දිනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව පිළිපදලා සමාධි විදර්ශනා භාවනා කරලා ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීර්ය වඩන්න ඕන මහා අරියවංශ සූත්‍ර දේශනාව කියලා ඊටාම ශ්‍රේෂ්ඨ දේශනාවක් කියනවා. අපේ අටුවාවලත් ඈත අතීතයේ රාත්‍රී එළවෙන තුරුම මේ මහා අරියවංශ දේශනාව කළ බව නොයෙත් තැන්වල සඳහන් අරියවංශ හතරක් තියෙනවා. විශේෂයෙන් මේක භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ භික්ෂුන් වහන්සේලාටම වෙන් වෙච්ච එකක් තමයි 1 2 3 කියන හරිවංශ ධර්ම තුන. මුල් මේක චීවරය පිළිබඳව හරිවංශ ප්‍රතිපදාව. ඊළඟට පිණ්ඩපාතය පිළිබඳව arya වංශ ප්‍රතිපදාව. තුන්වෙනි එක සේනාසන පිළිබඳව arya වංශ ප්‍රතිපදාව. මේ අවස්ථා තුනම භික්ෂුන් වහන්සේලාටම වෙන්වෙච්ච ඒව හැටියට පෙනෙන්නට තියෙනවා. හතරවෙනි එක භාවනා රාමතාවය කියන එක. මේක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙවෙයි හැම දිනාටම පොදු දේශනාවක්. විශේෂයෙන් මේ හතරවෙනි අරියාංශ ප්‍රතිපදාවෙන් සම්පූර්ණයෙන්ම සමාධි විදර්ශනා භාවනා පිළිබඳ තමයි කියෙන්නේ. ඒකේ අති දීර්ඝ විස්තරයක් තියෙනවා. මේ හතරවෙනි අරිය වංශ මහා ප්‍රතිපදාවට මේ දේශනාවට මුළු ත්‍රිපිටකයම ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි ඈත අතීතයේ රාත්‍රියේ එළි වෙනකම්ම මේ අරේ වංශ දේශනාව කරලා තියෙනවා. අද ඉතින් කයකට පමණ සීමා වෙලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී කයක පමණ කාල සීමාවක් මේ අරියවංශ ප්‍රතිපදාවේ හතරවැන්න වන භාවනා රාමකාමයේ පිළිබඳව විස්තර කිරීමට බලාපොරොත්තු වෙනම මේක භික්ෂුන් වහන්සේලාට පමණක් නෙවෙයි හැම දිනාටම පොදු කොටසක් බවට පත් වෙලා තියෙනවා. ආර්යවංශ දේශනා තුනක් පවත්වලා හතර වෙනුව බුදුරජාණන් වහන්සේ වදාරනම පුනච පරං භික්කවේ භික්ඛු භාවනාරාමෝ හෝති භාවනාරතු මහණෙනි නැවතත් මේ අරිය වංශ ප්‍රතිපදාවේ කොටසක් විස්තර කරනවා මේ කරනවා මෙහෙම යෝගාවචර භික්ෂුව භාවනාරාමතාවේ භාවනා රතියෙහි ඇලී වාසය කරනවා. පහනාරාමෝ හෝති පහන රතෝ. කෙලස් ප්‍රහාණය කිරීමෙහි ඇලී වාසය කරනම එහි යෙදී වාසය කරනවා. භාවනා කියන්නේ මෙතන පොදුවේ සමාධි විදර්ශනා භාවනා භාවනා රාමෝ කියන්නේ ඒක ඇතුළට පිවිසිලා වාගේ ඒ භාවනාවෙහි යෙදෙනවා භාවනා රතෝ කියන්නේ ඒකේ ඇලී වාසය කරනවා මේ දෙකෙන්ම කිට්ටු අර්ථයක් තමයි කියවෙන්නේ දැන් gedaraක මිනිස්සය වාසය කරන්නමාගේ භාවනා ඇතුළට බැසලා වගේ පිවිසිලා වගේ වාසය කරන එක තමයි භාවනා රාමතාවය කියන්නේ භාවනා රතෝ කියන්නේ ඒකේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් ඇලී බැඳී වාසය කිරීම. භාවනාරාමතාව. භාවනා රතිය. ඊළඟට පහනාරාමෝ හෝති පහන රතු. ප්‍රහාණය කිරීමේ ඇලී වාසය කරන ප්‍රහාණය කිරීම කියන්නේ මොනමද? මේ කෙලෙස් ප්‍රහාණය කිරීමෙහි ඇලී වාසය කරනවා. පංචවිදේ පහණේ ආරාමෝ අස්සාති පහනාරාමෝ කියලා තෝරලා තියෙනවා. මේ ප්‍රහාණ පහක් තියෙනවා. මේවා ගැන නොඑක් පර විස්තර කියා දීලා තියෙනම අවස්ථාවේ හැටියට ඒකත් කෙටියෙන් මතක් කරලා දෙනම සඳංග ප්‍රහාණය කියලා කෙලෙස් ප්‍රහාණය වෙනව යටපත් වෙනවා දාන ආදී යහපත් දේවල් කරනකොට හිතේ තියෙන කෙලෙස් යටපත් වෙලා ආලෝකයෙන් අඳුර දුර වෙන්න මගේ වේලාවට විතරක් කුසල බලයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා යටපත් වෙනවා. ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඊළඟට සමාධි විදර්ශනා භාවනා කරලා භාවනා බලයෙන් අර තදංග ප්‍රහාණයට වැඩිය බලවත් ආකාරයට කෙලස් යටපත් කරන ඔබාතබන ඒ අවස්ථාවට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා මේ දෙකම ලෞකිකයි ඊළඟට තුන්වෙනුව සමුච්ඡේද ප්‍රහාණය තමන්ගේ හිතේ තිබිච්ච කෙලෙස් රාගාදි කෙලෙස් ඉතිරි නැතුව ඒ මාර්ග ඥාන වලින් සහ මුලින්ම ප්‍රහාණය කරන අවස්ථාව තමයි සමුච්ඡේද ප්‍රහාණ කියන්නේ. ඊළඟට පටිච්චසද්දි ප්‍රහාණය ඒ පටිපස්සද්ධි ප්‍රහාණය ලැබෙන්නේ මාර්ගයේදී නෙමෙයි ඵලයේදී. මාර්ගයේදී සමුච්ඡේද ප්‍රහාණය ලැබෙනම ඵලයේදී පටිපස්සද්ධි ප්‍රහාණය ලැබෙනවා. කෙලෙස් සංසිඳෝ සංසිඳී යන මාර්ග ඥානයකින් කෙලෙස් ප්‍රහාණය කළා. ඒ අවස්ථාවට කියනවා පටිපස්සද්ධි ප්‍රහාණය කියලා. පස්වෙනි එක නිස්සරණ ප්‍රහාණය. එයින් අදහස් කරන්නේ නිවන. නිවන අරමුණු කරගෙන වාසය කිරීම තමයි නිස්සරණ ප්‍රහාණය කියන්නේ. මෙන්න මේ පස්සාකාර ප්‍රහාණයෙන් කෙලසුන් ප්‍රහාණය කරමින් වාසය කිරීම කෙලස් ප්‍රහාණය කිරීමේ ඇලී වාසය කිරීම කියන එකයි පහානාරාමෝ හෝති පහාන රතෝ කියන්නේ. භාවනාරාමතාය පහානාරාමතාවය. භාවනා රතිය පහානාරතිය. ඉතින් මේ ඔක්කොම පදමාලාව ගත්තාම භාවනා කරමින් භාවනාමෙහි ඇලී වාසය කිරීම කියන එකයි මේන් අදහස් කරන්නේ. භාවනාරාමතාය පහනාරාමතා මේ භාවනාරාමතාවේ යලි වාසය කරන යෝගාවචරයා නොකලේතු දෙකක් බුදුරජාණන් වහන්සේ කතා යෝගාවචරයක් නම් ඒ යෝගාවචරයට යෝග්‍ය සුදුසු යම් යම් ගුණධර්මවල පිහිටා සිටින්නට ඕන බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී වදාරනවා සායචපන භාවනා රාමතාය භාවනා රතිය ඒ භාවනා රාමතාවේහි භාවනා රතියෙහි යෙදී වාසය කරන තැනත්තා ඒ භාවනා රාමතාවෙන් භාවනා රතියෙන් ඒවා නිසා පහනාරාමතාය පහන රතිය. ප්‍රහානාරාමතාවෙන් ඒ ගැන ඇලී වාසය කිරීම. ඒ හේතු කොට. නේව අත්තුක්කංශේත. අත්තුක්කංශණය කරන්නේ නැහැ. අත්තුක්කංශණය කියලා කියන්නේ මෙතන මම තමයි භාවනා කරන්නේ මම තමයි ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නේ මම හොඳ භාවනා යෝගියෙක් මම හොඳට ප්‍රතිපත්ති ධර්මයන් පුරන කෙනෙක් කියලා හිතන් තමන් බොහොම ඉහළ තැනක තියෙනවා ඉහළ මට්ටමක තියලා හිතනවා ඒක තමයි අත්ත්කංශණය කරනවා කියන්නේ. තමන් බොහොම ඉහළයි මේ ප්‍රතිපදාවේ. බොහොම ඉහළ මට්ටමක හිතනම මම හොඳ භාවනාකාරයෙක් භාවනා යෝගියෙක් කියලා එහෙම බොහොම ඉහළ මට්ටමකින් හිතනවා. අන්න ඒකට තමයි අත්ත්කංශණය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා නේම අත්තානුක්ඛංසේති අර භාවනාරාමතාවය හේතු කොටගෙන තමන් බොහොම ඉහළ මට්ටමක තියලා හිතන්නේ එහෙම කරන්නේ නැහැ. න පරං වම්භේති. පරං වම්භේත කියන්නේ මේ අනුන් හෙළා දකිනවා. ඒ තමන් ඉහළ තැනක තියෙනකොටම අනුන් හෙළා දැකීමත් ඒ එක්කම තියෙනවා. මම හොඳට ප්‍රතිපත්ති ධර්මයන් පුරනම හොඳට භාවනා කරනම මම බොහොම ඉහළ මට්ටමක කෙනෙක් මේ අනික් අය භාවනාවකයේ දෙන්නෙත් නැහැ යෝනිසෝ මනසිකාරය දෙන්නෙත් නැහැ කියලා මේ අනික් අය පහත හෙළනවා. ඒ අය පහළ මට්ටමකට දානවා. ඒක තමයි පරං වම්භේති කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන වදාරනවා තායචපන භාවනාරාමතාය භාවනාරතියා පහනාරාමතාය පහනරතියා ඒ භාවනාරාමතාවයෙන් ප්‍රහානාරාමතාවයෙන් නේවත්තානුක්ඛංසේ තමන් ඉහළ තැන කියලා හිතන්නේ නැහැ න පරං වම්භේති අනුන් පහත හෙලා හිතන්නේත් නැහැ. සමාධි විදර්ශනා භාවනා කරන අයට හොඳම හොඳ උපදේශයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ. භාවනා යෝගියෙක් නම් මෙන්න මේ පදනමේ පිහිටන්න ඕන. මේ පහදනමේ පිහිටියේ නැතිනම් ඒ යෝගාවචරයාගේ භාවනා ගුණයක් වැඩෙනවා කියලා හිතන්න බෑ පිළිගන්න බෑ මේක තමයි භාවනා මාර්ගයේ භාවනාරාමතාවයේ පදනම මොකද්ද පදනම? ඒ තමන් පුරන භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පිළිබඳව මම බොහොම ඉහළ මට්ටමක කෙනෙක් කියලා තමන් ඉහළට හිතන්නේ නැහැ. උසස්කට හිතන්නේ. ඊළඟට අනික් අය මේ අය කරන භාවනාවකුත් නැහැ. මං මාගේ භාවනා කරන්න ප්‍රතිපත්ති පුරන්නේ නැහැ කියලා අනික් අය පහතට හෙලනවා. හෙලා දකින්න. නියම භාවනා යෝගියෙක් නම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ පදනමේ හිටින්නට ඕන. මේ පින්වතුන් කල්පනාවට ගන්න හිතලා බලන්න මේ අයටත් යම්කිසි බුද්ධියක් තියෙනවා. කොහේ හරි කොතන හරි භාවනා යෝගියෙක් පමණක් නෙවෙයි භාවනා ගුරුවරයෙක් භාවනා කර්මස්ථානාචාර්යවරයෙක් භාවනා ආචාර්යවරයෙක් කොතන හරි ඉන්නවනම් ඒ හැම කෙනෙක්ම මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ පදනමේ පිටලා තියෙන්නට ඕන මේ පදනම නැතිනම් ඒ තැනත්තා භාවනා කර්මස්ථානාචාර්යවරේ භාවනා යෝගී කියලා අපට පිළිගන්න බෑ. ඊළඟට මේ සාමාන්‍ය දේශනාවකුත් නෙමෙයි මේ. මහා අරියවංශ ප්‍රතිපදාව කියන එක මේ බුද්ධ ශාසනයේ ඉරහඳ වගේ ප්‍රකට එකක්. ඒ වගේ ශ්‍රේෂ්ඨ දේශනාවකදී තමයි බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ කායච පන භාමනාරාමතාය භාමනාරතියා පහනාරාමතාය පහනරතියා නේවත්තුක්කංසේ ඒ භාවනාවේ ප්‍රහාණේ යලී වාසය කරන යෝගාවචරය තමන් බොහොම ඉහළ මට්ටමක තියලා හිතන්නේ න පරං වම්බේති අනුන් හෙලා දකින්නේ න අනුන් පහත් කළා හිතන්නේ මේ දෙකම භාවනා යෝගියෙකුට භාවනා ආචාර්යවරයෙකුට යෝග්‍ය එකක් නෙකේ ඒ නිසා මේ ඊතා ශ්‍රේෂ්ඨ දේශනාවෙදී බුදුරජාණන් වහන්සේ භාවනා යෝගියෙක් පිළිබඳව තිබිය යුතු පදනම දේශනා කළා. තමන් ඉහළ තැන තියලා හිතන්නෙත් නෑ, අනුන් පහත් කරලා හිතන්නෙත් නෑ. ඊළඟට සෝහි තත්ථ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ ඒ යෝගාවචරය මේ කියන ලද භාවනාරාමතාවේ පිළිබඳව තාමත්ම තියුණු දක්ෂයෙක් වෙන්නට ඕන. හොඳ දක්ෂයෙක් වෙන්නට ඕන. අනලසෝ අනලස් වෙන්නට ඕන. අලස නැතිකම කියන එකයි. අලස භවෙහි පිහිටලා භාවනා ගුණයක් ලබන්නට බෑ. අලස තනත්තාට සිත උදාසීන බවට පත්වීමෙන් මොනම දෙයක්වත් අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ මේ ශාසන ගුණ ධර්මයන් පමණක් නෙවෙයි සාමාන්‍ය ලෞකික ජීවිතයේදී වුණත් අලසයට කම්මැලියට දියුණුවක් නැහැ. ඒ ගැන දීර්ඝ විස්තර තියෙනම කම්මැලි වෙනවා දැන් අවුවයි දැන් සීතලයි දැන් බඩගිනි දැන් බත් කාපු වෙලාව දැන් හවස් වෙලා උදේ වැඩි ඔයාදී වශයෙන් හිතලා හිටන් අලස භාවයටපත් වෙනවා මේ සාමාන්‍ය ජීවිතයේදී. මේ භාවනා ජීවිතයේදී රාදමල් දෙකේ වෙහෙස මහන්සි වෙලා භාවනා කරන්නට ඕන. කම්මැලි වුණොත් එහෙම යාගේ භාවනාව අභිවෘද්ධියට යන්න යාට ප්‍රගතියක් ලබන්නට බෑ. සා බුදුරජාණන් වහන්සේ මේ භාවනා යෝගියෙක් තුළ තිබිය යුතු ගුණ දේශනා කරන්නේ. කලින් දේශනා කළ භාවනා යෝගියාගේ පදනම අනුන් හෙලා දකින්නේ නැහැ, Taman උසස් කොට සලකන්නේ ඒක පදන මේ පදනම පමණක් නෙමෙයි මේකේ හොඳ දක්ෂයෙක් කුසලතාවයෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕන. ඊළඟට අනලසේ කම්මැලි නැති උදාසීනකම් නැති කෙනෙක් වෙන්නට ඕන මේ භාවනාරාමතාවේ ගමන් කරන යෝගාවචරය. සම්පජානෝ පතිස්සතෝ සම්පජානෝ සම්පජානෝ කියන්නේ සම්ප්‍රජඤ්ඤයෙන් යුක්ත වෙන්නට පටිච්චතෝ කියන්නේ මනාකට පිළිටවාගත් සිහියෙන් යුක්ත වෙන්න. මේ භාවනාවසයෙන් ගන්නකොට දේශනාවේ හැමතැනම සතියත් ප්‍රඥාවත් කියන එක දෙක එකට සම්බන්ධ කරලා දේශනා. සතිනීපක් කියන සමන්නාගතෝ හොත්. ওই විදිහට. අපිටින් ව්‍යවහාර කරන හැටියට සම්පජානෝ පතිස්සතෝ කියන්නේ ඒ භාවනා යෝගියා සිහිනුවණින් යුක්ත වෙන්නට ඕන. ඔහුට හොඳ සිහිනුවණක් තියෙන්නට ඕන. මෙන්න මේ කාරණා ටික තියෙනම නම් අන්න එයා තමයි මේ අරියවංශ ප්‍රතිපදාවේ පිහිටන්නේ. තමන් උසස් කොට සලකනම නම් අනුන් පහත් කොට සලකනම නම් එතන අරිය වංශ ප්‍රතිපදාවක් නෑ. අදක්ෂයෙක් නම් කම්මැලියෙක් නම් සිහිනුවන නැතිනම් එතන නෑ අරිය වංශ ප්‍රතිපදාව. මෙන්න මේ කාරණාවලින් යුක්ත වුණාම බුදුරජාණන් වහන්සේ වදාරනවා අයං මුච්ඡති භික්කවේ භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ මහණෙනි මෙන්න මේ කාරණා ටිකේ පිහිටියානම් යෝගාවචරයා පෞරාණිකව අග්‍රයයි කියන ආර්ය වංශ ප්‍රතිපදාවෙහි පිහිටියක්. ආර්ය වංශ ප්‍රතිපදාව. මෙතන ආර්ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතුන් වහන්සේලා මේ උතුම් පිරිස තමයි ආර්යය. ආර්ය වංශ කියන්නේ ආර්යයන්ගේ પરම්පරාව. ආර්ය પરම්පරාව. අපේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරන්න පටන් ගත්ත කාලේ ඉඳලා බැලුවා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනකම්ම මේසා මහත් දීර්ඝ කාලයක් පැවතුනේ ආර්ය પરම්පරාව. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා යම්තරම් ලෝකේ පහළ වුණා නම් ඒ හැම දිනාගේම પરම්පරාව ආර්ය પરම්පරාව. මහරහතුන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණා. ඒ හැම දෙනාගේමත් પરම්පරාව වංශේ තමයි මේ ආර්ය වංශ ආර්ය වංශ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර වැඩම කළා හිටන් ඥාතීන්ට ධර්ම දේශනා කළා බොහෝ දෙනාට ධර්ම අවබෝධය කළා එදා දවස අවසන් වුණා කවුරුවත් දානට ආරාධනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහවදා උදේ පාත්‍රෙත් අරගෙන හොඳ සිවුරු හැඳ පරවාගෙන පින්ඳ පාත වඩින. ඉතින් මේ සුද්ධෝදන රජුරු හරි කලබල වුණා. ඇයි මගේ පුතා මේ ගමේ හිඟමනේ වගේ යන්නේ මට බැරිද මේ මේ භික්ෂුන් වහන්සේලාට එක්ක දානයක් දෙන්න කියලා නම් ඇහිල්ල බැඳලා ඇහුවා ස්වාමීනි මොකද්ද මේ මට කරන නින්දාව? මහරජ මේ අපේ પરම්පරාව මොනම මේ ශාක්‍ය පරම්පරාවේ කවුද මේ ඉඟමනේ ගියේ? මහරජ. ඒ ඔබේ පරම්පරාව ශාක්‍ය පරම්පරාව. අපේ පරම්පරාව එහෙම නෙමේ ආර්ය පරම්පරාව. අපේ පරපුර ආර්ය පරපුර. මේ ආර්ය පරම්පරාවේ බුදු පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා අතීතේ ඉඳලම මේ පින්දපාත චාරිකාව වැටලා මෙන්න ආර්ය પરම්පරාව කියලා තේරුම් කළා. ඒ වගේ මේ ලෝකේ යම්තරම් මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා පහළ වුණා නම් දැන් ඉන්නවා නම් මතු අනාගතේ පහළ වෙනම නම් ඒ හැම දෙනාගේම પરම්පරාව තමයි මේ ආර්ය වංශය කියන්නේ. ආර්ය પરම්පරාව. ආර්ය પરම්පරාව. ඒක කොහොම එකක්ද? අයං මුච්ඡතේ භික්ඛවේ භික්ඛ පෞරාණික. තාම පෞරාණිකයි. මේක පෞරුණාගයත් කියන්නේ බෑ. අටවිසි බුදවරයන් වහන්සේලා පමණක් මේ ඊටත් එහා අපේ බෝධිසත්වයන් වහන්සේ වාක් ප්‍රනිධාන මනෝ ප්‍රනිධාන වශයෙන් දීර්ඝ කාලයක් පෙරම් පෙරුවා කියලා කියනවා. ඒ ඒ කාලේ ඉඳලා මේ ඔක්කොම ආර්ය පෞරාණිකයි. ඊටාත්ම පෞරාණිකයි. ඒ පෞරාණික එකක් තමයි මේ භාවනා රාමතාවය පහනාරාමතාවය කියලා. ඊ타ත්ම පෞරාණික. අග්ගඤ්ඤේ අග්‍රම එකක් තමයි මේ ආර්යවන්ත ප්‍රතිපදාව. මේට ඉහළින් එකක් නැහැ. අග්‍රම එකක් අග්‍රයයි දැනගත යුතු අග්‍රයයි කියව යුතු ප්‍රතිපදාම තමයි මේ ආර්ය වංශ ප්‍රතිපදාව කියන්නේ. ඉතින් මෙන්න මේ මෙතෙක් කියා විස්තර කරන ලද කාරණාවල පිහිටියානම් අන්නේ භික්ෂුව මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටියා. කාමද භාවනාවේ ඇලී කෙලෙස් ප්‍රහාණය කිරීමේ ඇලී වාසය කරනවා. ඒකම අනුන් හෙලා දකින්නෙත් නැහැ, තමන් උසස්කොට ගලකන්නේ. ඒ පදනම මෙන්න මේ පදනමේ පිහිටලා. ඊටාම දක්ෂ කුසලතාවයේ ඇති අනලස්ස කම්මැලි නැති උදාසීනකම් නැති සිහිනුනාති කෙනෙක් වෙනවා. සියලු ආර්යයන් වහන්සේලා මෙන්න මේ ගුණවල පිහිටියා. ඒ නිසා තමයි මහණෙනි ඊ타ත්ම පෞරාණික වූ ප්‍රතිපදාවක් වෙන්නේ මේක. අග්‍ර වූ ප්‍රතිපදාවක් වෙනවා. අති දීර්ඝ කාලයක් පවතින ආර්ය පරම්පරාව වෙන්නේ මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මේ කියලා දුන්න කොටසේ සරල තේරුම ඒකයි. මේ ටික තව බොහෝ දුරට විස්තර කරන්නට පුළුවන් අපට තියෙන කාල සීමාවට අනුව එහෙම කරන්නට බෑ. එතකොට මේ කොටස හැටියට බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණෙනි භික්ෂුව යෝගාවචරයා භාවනාවෙහි යලි කෙලෙස් ප්‍රහාණය කිරීමේ යලි වාසය කරනවා. ඊළඟට භාවනාවේ යලි වාසය කිරීම කෙලෙස් ප්‍රහාණය කිරීමේ යලි වාසය කිරීම හේතු කොටගෙන තමන් උසස් කොට හිතන්නේ නැහැ. අනුම් වෙලා දකින්නෙත් නැහැ. ඒ පදනම. භාවනා යෝගියෙකුගේ පදනම. ඊළඟට ඊටාම කුසලතාවයෙන් යුක්ත දක්ෂ අනලස උත්සාහවන්ත සිහිනුමන ඇති කෙනෙක් වෙනවා. මෙන්න මේ ටික සපිරෙනකොට තමයි මේ ඊටාම ඈත අතීතයේ ඉඳලා පැවතගෙන එන මේ ආර්ය වංශයේ පිහිටියම ඊටාත්ම පෞරාණික වූ ඊටාත්ම අග්‍රයයි කියන්න තියෙන ආර්ය වංශයේ පිහිටියා වෙන්නේ මෙන්න මේ කියන ලද කාරණා ටික සම්පූර්ණ වෙනකොට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙතන තියෙනවා දෙපැත්තක්. අපි පද දෙකක් අරගෙන බැලුවාම භාවනා රතෝ හෝති පහන රතෝ. කොට භාවනා කියන්නේ මෙත් ඒ පැත්තෙන් කියන්නේ වැඩි. සාමාන්‍යයෙන් භාවනා කියන වචන තේරුම වැඩිම කියන එක වැඩි දියුණු කිරීම. කොට භාවනා රතව කියන්නේ මේ වැඩි දියුණු කිරීමෙහි ඇලී වාසය. මොනවා වැඩි දියුණු කිරීමෙහිද? තමන්ගේ හිතේ ගුණ ධර්මයන්, කුසල ධර්මයන් සමාධි විදර්ශනා වැඩි දියුණු කිරීමෙහි යෙදී වාසය කරනවා. එතකොට පහාන රතය කියන්නේ පහාන කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමෙහි ඇලී වාසය කරනවා. කොට එක පැත්තකින් සිතේ ගුණධර්මයන් වැඩි දියුණු කරනම අනික් පදයෙන් අදහස් කරන්නේ හිතේ තියෙන කෙලෙසුන් ප්‍රහාණය කරනවා. භාවනාරාමතාවේ පහනාරාමතාවේ කියන්නේ මේ දෙක තමයි. තමන්ගේ හිතේ භාව ගුණ වඩනම හිතේ තියෙන කෙලෙස් ප්‍රහාණය. ඒ දෙකේ ඇලී වාසය කරන. ඒකයි මේ භාවනාරාමතාවේ පහනාරාමතාවේ කියන එකේ සරල තේරුම. කොහොමද ඒක කෙරෙන්නේ? සෝ නෙක්ඛම්මං භාවෙන්තෝ රමති කාමච්ඡන්දං පජහන්තෝ රමති. දැන් මෙතන කිව්වනේ එක පැත්තකින් වඩනවා එක පැත්තකින් ප්‍රහාණය කරනවා. නෙක්කම්මං භාවෙන්තෝ රමති. අන්න නායස්ක්‍රම්‍ය වැඩි දියුණු කරනවා. නායස්ක්‍රම්‍ය කියන එකේ නොයෙක් තේරුම් තියෙනවා අපි මෙතෙන්දි ගම්මු පංචකාමයන්ට පිටුපාලා යාම කියලා. ඒක වැඩි දියුණු කරනවා. අන්න ඒක පැත්තකින් නෙක්කම්මං භාවෙන්තෝ රමති. අනිත් පැත්තෙන් කාමච්ඡන්දං පජහන්තෝ රමති. කාමච්ඡන්දය ප්‍රහාණය කරනවා. මේ දෙක එකිනෙකට විරුද්ධයි. නෛෂ්ක්‍රම්‍යයට කාමච්ඡන්දය විරුද්ධයි. කාමච්ඡන්දයට නෛෂ්ක්‍රම්‍යය විරුද්ධයි. කාමච්ඡන්දය කියන්නේ පංචකාමයන් පිළිබඳව තියෙන ඇලිලා ගැලිලා වාසය කරන එක. ඒකට මේ යෝගාවචරය මොකද කරන්නේ? නෛෂ්ක්‍රම්‍ය වඩනවා. අනිත් පැත්තෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය කරනවා. එතකොට එතන තියෙන භාවනාරාමතාවයයි පහනාරාමතාවය. නෛෂ්ක්‍රම්‍ය වඩනවා කියනකොට එතන භාවනාරාමතාවය. කාමච්ඡන්දේ ප්‍රහාණය කරනවා කියනකොට එතන පහනාරාමතාවය. මේ දෙක හැම තැනම දිගටම ඔය විදිහට ක්‍රියා කරනවා. නෙක්ඛම්මං භාවෙන්තෝ රමති කාමච්ඡන්දං පජහන්තෝ රම. නෛෂ්ක්‍රම්මේ වඩමින් ඇලෙන අය ගුණ ධර්මයන්ගේ කාමච්ඡන්දේ ප්‍රහාණය කරමින් ඇලෙනවා. ඊළඟට අභ්‍යාපාදං භාවෙන්තෝ රමති ව්‍යාපාදං පජහන්තෝ රම. එතනක් තියෙනවා වැඩි දියුණු කිරීමයි ප්‍රහාණය කිරීමයි. භාවනා වැඩිමයි ප්‍රහාණය කිරීම. අව්‍යාපාදං භාවෙන්තු. අව්‍යාපාදය කියන්නේ සරල වශයෙන් මෛත්‍රිය ඒක වැඩි දියුණු කරන එක. අට ව්‍යාපාදං පජහන්තෝ රමත. ව්‍යාපාදේ ප්‍රහාණය කරන. එතනක් තියෙනවා භාවනාරාමතාවයයි පහනාරාමතාවය. අභ්‍යාපාදං භාවෙන්තෝ රමති ව්‍යාපාදං පජහන්තෝ. ඊළඟට ආලෝක සංඥං භාවෙන්තෝ රමති තීන මිද්දං පජහන්තෝ ආලෝක සංඥාව හීන මිද්දේ කියන දෙක. බොහෝ තැන්වල දේශනාවේ තියෙනවා මේ ආලෝක සංඥාව හීන මිද්දේ දුරු කිරීමට කාරණේ බව. ආලෝක සංඥාව වඩනවා. අන්න වැඩිම පැත්ත භාවනා රාමතාව. හීන මිද්දේ ප්‍රහාණය කරනවා. සිතේ කය ඇලිමැලි උදාසීන ගති ඒවා තමයි හීන මිද්දේ කියන්නේ. ඒවා ප්‍රහාණය කරනවා. ආලෝක සංඥාව තීන මිද්දයට විරුද්ධ එකක් හැටියට සඳහන් වෙලා තියෙනවා. ආලෝක සංඥාව වඩන අන්න භාවනාරාමත. තීන මිද්දේ ප්‍රහාණය කරන පහනාරාමත. ඊළඟට අවික්ඛේපං භාවෙන්තෝ රමති උද්ධච්ඡං පජහන්තෝ අවික්ෂේපය කියන්නේ සිත විසිරී නොයාම. ඒකේ තියෙන සාමාන්‍ය තේරුම සමාධිය කියන එකයි. අවික්ෂේපං භාවෙන්තෝ රමති. අවික්ෂේපය වඩමින් ඇලෙනවා මේ යෝගාවචරය. උද්ධච්ඡං පජහන්තෝ රමති. උද්දච්චය ප්‍රහාණය කරමින් යන්නේ. මේ අවික්ෂේප උද්දක්ෂ කියන මේ දෙක එකිනෙකට විරුද්ධයි. අවික්ෂේප කියලා කියන්නේ සිත ඒක ආරමුණකට පිහිටන, ඒත් එකඟ වෙන, තැම්පත් වෙන, කැටි වෙන ගතිය. වික්ෂේප කියන්නේ උද්දච්චයම තමයි. උද්දච්චයේ සිත විසිරෙනවා. දැන් සියම් දූවිලි තියෙන අවස්ථාවට පායන කාලෙට පුංචි සුලම් පාරක් ආවත් හැමතැනම දූවිල්ල විසිරී යනවා. අනේ වගේ හිත විසිරී යන එකට තමයි කියන්නේ උද්දච්චය කියන්නේ. නොයේ කර්මනෝස්සේ විසිරී යන. ඊළඟට පුංචි වැස්සක් වැස්සහම අර දෝවිලි ටික සේරම කැටි වෙනවා එකතු වෙන ආයි සුළඟ හැමුවට එහෙම විසිරිලා යනවා අන්නේ වගේ සිත එකතු වෙන එකඟ වෙන එක අරමුණක පිහිටන ගතිය තමයි අවික්ෂේපය කියන්නේ එතකොට මේ යෝගාවචරය අවික්ෂේපේ වඩනවා භාවනාරාමත උද්දච්චය අයින් කරනවා ප්‍රහාණය කරනවා පහනාරාමත. භාවනාරාමතාවයයි පහනාරාමතාවය. ධම්මවවත්තානං භාවෙන්තෝ රමති විචිකිච්ඡං පජහන්තෝ රමති. ධම්මවවත්තාන කියන්නේ මේ ධර්මයේ වෙන්වෙන් කොට හොඳට තේරුම් ගන්න. විචිකිච්ඡාව ඇති වෙන්නේ ධර්මයේ හොඳට තේරුම් නැති වෙච්චා. ධර්මයේ තේරුම් ගැනීම විචිකිච්ඡාවට විරුද්ධයි. ධර්මයේ වෙන වෙනම තේරුම් ගන්නවා බෙදලා තේරුම් ගන්නවා වවත්තාන කියන්නේ ව්‍යවස්ථාන කරනවා වෙන්කොට තේරුම් ගන්නවා ධර්මය එහෙම තේරුම් ගන්නකොට මොකද වෙන්නේ මේ විචිකිච්ඡාවට නවතින්න බෑ. යානිකම්ම අයින් වෙන්නට මේ දෙන්නට දෙන්න විරුද්ධයි. යෝගාචරය මොකද කරන්නේ මේ ධම්ම බවත්තාන කියන ධර්මයෙන් වෙන් වෙන්කොට හොඳට තේරුම් ගන්නවා එතකොට විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. මෙතන ධම්ම බවත්තානේ කරනකොට න භාවනා රාමතා හිතකච්ඡාම ප්‍රහාණය වෙනවා එතකොට එතන පහනාරාමතා ඊළඟට ඥානං භාවෙන්තෝ රමති අවිජ්ජං පජහන්තෝ රමති මේ දෙන්නත් විරුද්ධයි නුවණ ප්‍රඥාව වඩනම අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ප්‍රඥාව නුවණ වැඩෙනකොට අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. මේ දෙන්න ආලෝකයයි අඳුරයි වගේ. ඥානය කියන එක ආලෝකය. අවිද්‍යාව කියන එක අන්ධකාරය. එතකොට ඥානය නැමැති ආලෝකයේ පහළ වෙනකොට අවිද්‍යාව නැමැති අන්ධකාරය දුර වෙලා යනවා. නුවණ වඩනම ඒකම අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ඒ දෙකම කරනවා යෝගාව. එතකොට මෙතන තියෙනවා භාවනා රාමතාමය පහනා රාමතාමය. ඊළඟට ධාන පිළිබඳවත් තිබෙනවා. ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මුලින්ම එකක් දෙකක් ගත්තොත් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධානයේ වඩනවා එතකොට පංච නීවරණයන් ප්‍රහාණය කරනවා. එතන තියෙනවා භාවනාරාමතාවය, පහනාරාමතාවය. දෙවෙනි ධානයේදී විතරක විචාර ප්‍රහාණය කරනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වඩනවා. එතනත් භාවනාරාමතාවයයි පහනාරාමතාවයයි. අනිත් ධ්‍යාන පිළිබඳවත් ඔය විදිය තමයි එහෙම වඩනවා. වැඩිමයි ප්‍රහාණය කිරීම. මේ දෙක තමයි මේ මහා ආර්ය වංශ ප්‍රතිපදාව කියන්නේ. ඊළඟට මේ මහා අරියවංශ ප්‍රතිපදාව පිළිබඳව අති දීර්ඝ විස්තරයක් තියෙනවා. ආදි කාලයේ මුළු රැයක් එළිවෙනතුරු මේ මහා අරියවංශ සූත්‍ර දේශනාව කරලා කියලා කරනවා කියලා අපේ ඉතිහාසයේ අටුවා පොත්වලක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කාල සීමාව හැටියට ඩිංගක් විස්තර කරනවා මිසක් මේ සම්පූර්ණ කරන්න බෑ පැයකින් හමාරයි. ඊළඟට අපි දැන් විදර්ශනා වශයෙන් ටිකක් බලමු. දැන් කලින් කියලා දුන්නා පංච නීවරණ මුල් කොට. භාවනාරාමතාවයයි පහනාරාමතාව. ඊළඟට විදර්ශනා වශයෙන් අපි බලනවා ටිකක්. අනිච්ඡානපස්සනං භාවෙන්තෝ රමති නිච්ච සංඥං පජහන්තෝ රම. අන්න මෙතනත් කාරණා දෙකයි. අනිත්‍යානුපස්සනාව අනුපස්සනා කියන්නේ නැවත නැවත ඒ අරමුණු අරගෙන අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කිරීම. එකට කියනවා අනුපස්සනා කියලා. අනිත්‍යානුපස්සනා කියන්නේ අනිත්‍ය වශයෙන් නුවණින් දිගටම මෙනෙහි කරගෙන යාම. එතකොට ඒක භාවනාරාමතාව. යෝගාවචරයා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන මොනමද? නාම රූප ධර්ම. එමනම් පංච උපාදානස්කන්ධ. ඔය කොයි නමින් කිව්වත් එකයි. අපි ලේසියට නාම රූප ධර්ම කියමු. මේ නාම රූප ධර්මයන් අනිත්‍ය වශයෙන් නැමත නැමත සලකමින් දිගට භාවනා කරන යෝගාවචරය. එතන තියෙනවා භාවනාරාමතා. එතකොට අනිත්‍යානුපස්සනාව වශයෙන් මේ භාවනාව කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? නිත්‍ය සංඥං පජාන්තෝරම්. මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිනකොට නිත්‍යයි කියලා යම් හැඟීමක් සංඥාවක් තිබුණා නම් ඒක ප්‍රහාණය වෙනවා. එතකොට එතන තියෙන්නේ මොකද්ද? පහනාරාමක. භාවනාරාමතාවයයි පහනාරාමතාවය දුක්ඛානුපස්සනං භාවෙන්තෝ රමති සුඛ සංඥං පජහන්තෝ රම දුක්ඛානුපස්සනාව මේ නාම රූප ධර්මයන් දුකයි කියලා නැවත නැවත සිහිනුවණින් මෙනෙහි කරනවා භාවනා කරනවා අනුපස්සනා කරනවා ඒකට කියනවා දුක්ඛානුපස්සනා කියලා ඒ දුක්ඛානුපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වනකොට ඒකට විරුද්ධ එක තමයි සුඛානුපස්සනා භාවනා මානසිකාරයක් නැති බොහෝ දෙනා මේ දුක්ඛානුපස්සන වඩන්නේ නැහැ. සුඛානුපස්සන වඩන. මේ පංච උපාදානස්කන්ධයට නොයෙක් විකෘති කරමින් නොයෙක් විලාසිතාමවමින් නොයෙක් දේවල් කරමින් මේ සුඛානුපස්සීව වාසය කරනවා. කාය සරසමින් විවිධාකාරයෙන් ආස්වාද හොයමින් සුඛානුපස්සීව වාසය කරනවා. මේ යෝගාමචරය හැම නෙමෙයි. දුක්ඛානුපස්සනං භාවන්තෝ සමති. දුක්ඛානුපස්සනාව වඩනවා. සුඛ සංඥං පජහන්තෝරං. සුඛ සංඥාව කියන එක ප්‍රහාණය කරමින් වඩනවා. අනත්තානපස්සනං භාවෙන්තෝ රමති අත්ථ සංඥං පජහන්තෝ සම අනාත්මානුපස්සනාව මේ පංච උපාදානස්කන්ධයේ ඇතුලේ වාසය කරන්නෙක් ඉන්නම ක්‍රියා කරන්නෙක් ඉන්නම අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නම තමන්ට වසඟේ පවත්වා ගන්න පුළුවන් කියන මේවා තමයි අත්තානුපස්සන පංච උපාදානස්කන්ධයේ ආත්මයක් ඇටියට ගන්න එක. දැන් යෝගාවචරය අනත්තාන පස්සනං භාවෙන් තෝරම්. අනාත්මාන පස්සනාව වශයෙන් භාවනා කරනවා. එතකොට එයාට විරුද්ධ එක මොකද්ද? ආත්ම සංඥා. අනත්තානපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීම භාවනා රාමතා. නිත්‍ය සංඥාව ප්‍රහාණය වීම පහනාරාම. ඊළඟට නිබ්බිදානපස්සනං භාවෙන්තෝ රමති නන්දිං පජහන්තෝ රමති නිබ්බිදානුපස්සනා කියන්නේ නුවණින් කලකිරීම වශයෙන් දිගටම මෙනෙහි කරගෙන. කොහොමද නුවණින් කලකිරෙන්නේ මේ නාම රූප ධර්මයන් සිහි නුවණින් මෙනෙහි කරනකොට මේවා ඇති වෙනවා නැති වෙනවා කැඩිලා බිඳිලා වෙනස් වෙලා යනම එතකොට නුවණින් කලකිරෙනවා යෝගාවචරය ඒ නුවණින් කලකිරෙනකොට නන්දිය කියන්නේත් මේ තණ්හාවෙන් ඇලීමම තමයි. ජීවිතය පිළිබඳව තණ්හාවෙන් ඇලීම. ඒක නිබ්බිදාන පස්සනා වශයෙන් භාවනා මානසිකාරේ පවත්වනකොට නන්දිය කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තිබෙන ඇලීම අනේක ප්‍රහාණය කරනවා. එතන තියෙනවා නිබ්බිදාන පස්සනං භාවෙන්තෝ කියන්නේ භවනාරාමතාව. නන්දිං පජහන්තෝ කියන්නේ පහනාරාමතාව. විරාගානුපස්සනං භාවෙන්තෝ රමති රාගං පජහන්තෝ රම විරාගානුපස්සන මේ නාම රූප ධර්මයන් පිළිබඳව සිහිනෝණින් මෙනෙහි කරනකොට ඒවා ඇති වෙලා නැති වෙලා යන කැඩෙන බිඳෙන ඒවා හැටියට අවබෝධය ලැබෙනවා එතකොට මේ පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව නොඇලීම ඇති වෙනවා. විරාග කියන්නේ නොඇලීම. නොඇලීම ඇති වෙනකොට මොකද වෙන්නේ? රාගං පජහන්තෝ රම. ඇලීම කියන එක ප්‍රහාණය වෙනවා. රාගයෙන් තමයි ඇලෙන්නේ රංජනං රාගෝ මේ ඇලීම. අරමුණෙහි ඇලීම. දැන් විරාග කියන්නේ නොඇලීම. නොඇලීම වශයෙන් නැවත නැවතත් භාවනා මනසිකාරයේ පවත්වනකොට ඇලීම කියන රාගය ප්‍රහාණය වෙලා. විරාගානුපස්සනාමයෙන් කටයුතු කිරීම භාවනාරාමතාවය. රාගය නැති වෙලා යාම පහනාරාමතාවය. නිරෝධානුපස්සනං භාවෙන්තෝ රමති සමුදයං පජාන්තෝ රමති. නිරෝධානුපස්සන මේ නාම රූප ධර්මයන් වහවහ නැති වෙලා යනවා කියන ආකාරයට නැවත නැවතත් සිහිනුවණින් සලකන. එහෙම සලකනකොට මොකද වෙන්නේ මේ සමුදය කියන මේ පහළ වීම පිළිබඳව තියෙන සංඥාව සමුදය ඒක ප්‍රහාණය කරනවා. නිරෝධයයි සමුදයයි කියන මේ දෙක එකිනෙකට විරුද්ධයි. නිරෝධානුපස්සනා වශයෙන් භාවනා කිරීම භාවනා රාමතාවය සමුදය ඈත් වෙලා යාම පහනාරාමතා. පටිනිස්සග්ගාන පස්සනං භාවෙන්තෝ රමති ආදානං පජහන්තෝ රමති. පටිනිස්සග්ග කියලා කියන්නේ මේ බැහැර කිරීම. අත්තර දැමීම. මොනවාද අත්තර දමන? මේ නාම රූප ධර්මයන් නැවත නැවත සලකනකොට මේවා සේරම ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. ඒ නිසා ඒවා අත්තර දානවා, බැහැර කරනවා. පටි නිස්සග්ග කියන්නේ ඒක තමයි. බැහැර කිරීම මාසේ අතහැර දැමීම මාසයෙන් මේ විදිහට නැවත නැවතත් මේ භාවනා මානසිකාරයේ පවත් ඒකට කියනවා පටිනිස්සබ්ගානුපස්සනාව කියලා. එහෙම කරනකොට මොකද වෙන්නේ? ආදාන කියන්නේ අල්ලා ගැනීම. තණ්හාවෙන් බදා ගන්න එක. ඒකට කියනවා ආදාන කියලා. බොහෝ දෙනා යම් යම් දේවල් තණ්හාවෙන් ආශාවෙන් බදා ගන්නමනේ. ආදාන කියන්නේ ඒකයි. අර අතහැර දැමීම වශයෙන් බහැර කිරීම වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට අර අල්ලා ගැනීම සංහාවෙන් බදා ගැනීම කියන එක ප්‍රහාණය වෙනවා. එතකොට පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් වඩනකොට එතන භාවනාරාමතාව ආදානේ අල්ලා ගැනීම ප්‍රහාණය වෙනකොට එතන පහනාරාමතා. මේ හැමතැනම භාවනාරාමතාමයයි පහනාරාමතාමයයි ක්‍රියා කරනවා. කයානුපස්සනං භාවෙන්තෝ රමති ඝන සංඥං පජහන්තෝ. කයානුපස්සන මේ ෂය වෙලා යනවා. කාය කියන්නේ ෂය වෙලා යනවා. තන් දිය වෙලා යන්නවා. වහම ෂේ වෙලා යනවා. ඒකට විරුද්ධ එක තමයි ඝන සංඥාව කියන්නේ. දැන් වැලි රාශියක් එකට තිබ්බම අපි ඒකට වැලි ගොඩ කියනවා. ඝන සංඥාව. ඒ වගේම නාම රූප ධර්මයන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහම එකට තිබ්බාම පංච උපාදානස්කන්ධය ඒකට හිතීම නිසා සත්වේ පුජ්‍යලෙක් හැටියට පෙනී හිටිනවා ඝන සංඥා. වාම සේවනා යනවා, ගෙවිලා යනවා කියන හැඟීමෙන් යුක්තව ඒ භාවනා මානසිකාරයේ පවත්වනකොට මේ ඝන සංඥාම කියන එක ප්‍රහාණය එතකොට කයානුපස්සනාව භාවනාරාමතාවය ඝන සංඥාව නැතිවීම පහනාරාමතාවය. භයානපස්සනං භාවෙන්තෝ රමති ආයුහනං පජහන්තෝ රම. වයානපස්සනා කියන්නේ තර චිත්තම තේරමක් තමයි වැය වෙනවා කියන්නේ. දැන් මුදල් වැය වෙනවා කියන්නේ ඒක නිකන් ඉවර වෙලා යනවා. වැය වෙනවා, ගෙවිලා යනවා. මොනවාද නාම රූප ධර්මයන් ගෙවි ගෙවි යනවා. මේ බලායින්දෙද්දි ගෙවි ගෙවි යනවා. ඒ අනුපස්සනාව කරනවා වයානුපස්සනාව. නැවත නැවතත් නුවණින් ඒක සලකනවා. එතකොට මොකද වෙන්නේ ආයෝහණං කියන්නේ කර්ම රැස් කිරීම. මේක මේ ගෙවි ගෙවි යනවා දකිනකොට කර්ම රස කරන්නේ නැහැ. ඒක ප්‍රහාණය වෙලා. කොට වයානුපස්සනා වශයෙන් භාවනා රාමතාවයේ දෙන. ආයෝහණේ ප්‍රහාණය වීමෙන් පහනාරාමතාවය. විපරිණාමානුපස්සනං භාවෙන්තෝ රමති ධුව සංඥං පජහන්තෝ විපරිණාම කියන්නේ මේ වහවහ වෙනස් වෙනවා කියන එක. මේ දැන් දැන් බලායින් දෙද්දි සිහිනුවණින් බලනකොට මේ නාම රූප ධර්මයන් වහවහ වෙනස් වෙනවා. ඒක තමයි විපරිණාම කියලා කියන්නේ. ඒ වහවහ වෙනස් වීම වශයෙන් නැවත නැවත නුමනින් සලකා බලන අනුපස්සනා කර. ඒකට කියනවා විපරිණාමානුපස්සනා කියලා. ඒ විපරිණාමානුපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීම භාවනා රාමකාරය. ඒකෙන් ප්‍රහාණය වෙන්නේ මොකක්ද? දුව සංඥා. මේ ස්ථිරය කියන සංඥා. යමක් ස්ථිරව පවතිනවා කියලා ගන්නවා නම් ඒකට කියනවා ධුව සංඥා කියලා. ඒ ස්ථිර පැවැත්ම කියන ධුව සංඥාව ප්‍රහාණය වෙනවා මොකද මේ නාම රූප ධර්මයන් දැන් දැන් වෙනස් වෙනස් ආකාරවලටපත් වෙනවා. කොට විපරිණාමාන පස්සනාවසයෙන් මනසිකාරයේ පැවැත්වීම භාවනාරාමතාවය. දුව සංඥාව නැති වෙලා යාම ප්‍රහානාරාමතාවය. භාවනාරාමතාවයයි පහනාරාමතාවය. අනිමිත්තානුපස්සනං භාවෙන්තෝ රමති නිමිත්තං පජාන්තෝ රමති. අනිමිත්තානුපස්සනා කියන්නේ මේ විදර්ශනාවට කියන නමක් මේ නিত্য නිමිති නැහැ. මේ නාම රූපයන් දිහා බැලුවාම නිට්ටයයි කියලා ගන්න නිමිති නැහැ. සැපයි කියලා ගන්න නිමිති නැහැ. ස්ථිරයි කියලා ගන්න නිමිත්තක් නැහැ. මේ අනිමිත්ත වශයෙන් අනුපස්සනා කරන. එතකොට මොකද වෙන්නේ? නිමිත්තං පජහන්තව. නිමිත්ත කියන හිතින් අරගෙන තිබුණා නම් ඒව ප්‍රහාණය කරනවා. අනිත්‍යාන බස්සනා වශයෙන් භාවනා වැඩිම භාවනා රාමතාවය නිමිත්ත නැති වෙලා යාම පහනාරාමතාව. අප්පනිහිතාන පස්සනං භාවෙන්තෝ රමති පණිදින් පජහන්තෝ රමති. අප්පනිහිතාන පස්සනං වශයෙන් භාවනා මානසිකාරයේ පවත්නවා. පණ හිත කියන්නේ සිත යමකට තැබීම, පැතීම, බලාපොරොත්තු වීම. අපණිහිත කියන්නේ එහෙම බලාපොරොත්තුවක් හිත තැබීමක් නැතුව නුවණින් භාවනා මානසිකාරය පැවැත්වීම. පණිදින් කියන්නේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව. අනාගත බලාපොරොත්තු එතකොට අප්පණිහිතානුපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ පවත්නකොට පණිදි කියන අනාගත පැතුම ප්‍රහාණය වෙලා යනවා. අප්පණිහිතානුපස්සනාම එතකොට භාවනාරාමතාවය පණිදිය නැති වෙලා යාම පහනාරාමතාවය. මෙතෙක් මේ විස්තර කරන්නට යෙදුනේ අටලොස් මහා විදර්ශනාව අනුව අපට තිබෙන කාල සීමාව හැටියට මේ සියල්ලම විස්තර කිරීමට කාලය නැති වෙලා යනවා. ශුන්‍යතානුපස්සනාම වඩමින් අභිනිවේෂය කියන්නේ ඒවට බැස ගැනීම ප්‍රහාණය කරමින් වාසය කරනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනා වඩමින් සාර වශයෙන් ගැනීම ප්‍රහාණය කරමින් වාසය කරනවා. යථා භූත ඥාන දර්ශනේ වඩමින් සම්මෝහය මුලාවටපත් වීම ප්‍රහාණය කරමින් වාසය කරනවා. ආදීනමානුපස්සනා වඩමින් <clears throat> ආලය කිරීම අභිනිවේෂය කිරීම ප්‍රහාණය කරනවා. පටිසංකානුපස්සනා වශයෙන් වඩමින් අපටිසංකා කියන එක ප්‍රහාණය කරනවා. විවක්කානුපස්සනා වශයෙන් වඩමින් සංයෝගයේ යෙදීම ඒව ප්‍රහාණය මේ විදිහට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ගවලින් ඒ ආකාරයට සංයෝජන ධර්මයන් ප්‍රාණ සතර මාර්ග වඩමින් භාවනාරාමතාවයේ යෙදෙනව ඒ ආකාරයෙන් සංයෝජන ප්‍රහාණය කරමින් පහනාරාමතාවයේ යෙදෙනවා මේට වැඩි කාලය නැහැ අපේ ධර්ම දේශනාවට මේ මහා අරිවංශ සූත්‍ර දේශනාවේ හතරවැන්න භාවනාරාමතාවයේ පිළිබඳවයි මේ කරුණ විස්තර කරන්නට යෙදුනේ. තව බොහෝ කරුණ විස්තර කළ යුතුව තිබෙනවා. ඒට කාලය මදි. මේ හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. විශේෂයෙන් භාවනාව පිළිබඳව තමයි මේ දේශනාවදී කරුණ දැක්වේ. සමාධි විදර්ශනා භාවනා කරන යෝගාවචරයන්ට බොහෝ ප්‍රයෝජනෙ පිණිස හේතු ඒ නිසා හැමදෙනාම මේ ධර්මයට අනුව කටයුතු කරන්නට ඕන තමන්ගේ සීල භාවනා ගුණ ධර්මයන් වැඩි දියුණු කරගන්නට ඕන මේ භාවනාරාමතා පහනාරාමතා කියලා වදාළ හැටියට ඒවා තේරුම් අරගෙන දෙන්නට ඕන භාවනා යෝගයෙන් වශයෙන් අනුන් හෙලා දකින්න නැතුව තමන් උසස් කොට සලකන්න නැතුව සිහිනුවණෙන් යුක්තව කටයුතු කරන්නට ඕන එසේ කරලා හිටන් භාවනා දියුණු කර ගන්නට ඕන. දැන් ඉතින් සෑහෙන වෙලාවක් ධර්ම ශ්‍රවණේ කළා. මේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ජනිත කර ගන්නා ලද උදාර කුසල බලය හැම දිනාටම පිහිට වෙලා ඒ භාවනාරාමතා පහනාරාමතා කියන මේ ගුණ වඩාගෙන හිතා ඉක්මනින් සියලු දුකින් අත මිදලා උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්නවා